මා ගල පෙරලා වෙන්දොර හැරිය බව ඔබ දන්නේය මෑණියනි අවට ලෝකය ඊතා රමණීය වේ කිසිදු බියක් සිතට නොනැගේ ඔබ හා නැගනියොද මා සමග යන්ට කැමැත්ත වුනම් මගේ අදිස්ථානය මුදුන්පත් වේ යලිත් සිතා බලනු මැන නුඹගේද නුමනගනියන්ගේද යහපත පිණිස මම මගපියාණන් හැරපියා යන්නට සනිටුහන් කරගතිමි මා මෙසේ කරන්නේ අද තුල ඇති මහත් වේදනාවකිනි දිවි හිමියෙන්ම මායි වේදනාවෙන් හෙළෙන බැව් තනිමි යමුදරුවිනි ඔබේ සනිටුහන ඊතා එහෙකේ මෑණියනි නැගණිය මා වම්මුර හිස මතද ඔබමා දකුණු උරීස මතද තබාගෙන මේ ගොරතර වනාන්තරයෙන් එතර වන්නෙමි. Thank you.